අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් නැත්නම් පොදු කමටහම් මේ සුද්ධ කිරීමකට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අපි රෙජි මාත්‍යන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි පෑම්ඳුනේ පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් කිරීමේදී පාදවල ක්‍රියාකාරීත්වය හොඳින් වැටෙන අතර වරණතිල් පොළවේ ස්පර්ශ වීම හා එසවීම එක් පාදයකින් අනෙක් පාදයට සිත මාරු වෙන අවස්ථාවේ අතරමැදි අවස්ථාවක් තිබේද එසේ මානාපාන භාවනාව සිහි කිරීමේදීද මෙසේ වරණේ ඇතුළේ ඇතුල් වීම පිට කිරීම අතර කිසියම් අවස්ථාවක් පවතීද පහදා දෙනමින් සිහිපත් කරමි උතුම් ධර්ම ඥානය වැඩි දියුණු වේවා නිර්වාණ සරණයි. තියෙන හරිය බලනකොට ඒ කියන්නේ පය තියෙනකොට දැනෙන හරිය බලාන ඉන්නකොට ඒකේ සතිය අඛණ්ඩ වෙනකොට අතරමැද තියෙනවා නම් Tamanට වැටේ. නමුත් කවුරු කිව්ව පළියට දැකලා හෝ ඒක බලන්න උත්සාහ කළා හරියන්නේ නැහැ. ඒ නිසා පිම්බීම හැකිලිම ආස්වාස් ප්‍රසවාසයේ වැටෙන හරිය බලන්න වම දකුණ තියෙනකොට වැටෙන ප්‍රදේශය බලන්න බලනකොට ඒක ඒක යායට තියෙන එකක්ද එහෙම නැත්නම් අතරමැද හිදැස් ඇහිදැල් පුරුද්ද පුතෙන් තියනවාද කියලා එක දිගට බලන්න යනකොට තේරෙනවා අපි වලක් ගන්න ගියාම තට්ටු කරලා බලනෝනේ පැල ඉරක් වැලියට ඇතිවිලා ගැලවිසි තැනක් තියෙනවනම් ඒ වලෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා අපි ඒක තට්ටු කරලා බලනවා මේක එක යායට මැටි තියනවාද කියලා. ඉතින් ඒක බලන් ඉස්සල්ලා දැනුම ලබන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මැටි වල මෙහෙම පැලියට දැන් තියෙනවා නම් මැටි බාහිර ගෙනලා ගෙදර ගෙනලා වැඩක් නැහැ. ඒ වගේ මම පය තියෙනකොට දකුණු තයි තියෙන පය තියෙනකොට බලන්න ඒ පැටෙන දේවල් එක ආයෙට තියනවාද කියලා. පැලියට තියෙනවා නම් අහුවෙයි. එහෙම බුදුහාමුදුරුවෝ කිව්වට හෝ ගුරුහාමුදුරුවෝ කිව්වට ඒවා බල්ල වැඩක් නැහැ. තියෙන දේ බලාන යනකොට බැලිල්ල සාර්ථක වෙනකොට අනිවාර්යයෙන් මේ වගේ අතරමැද තියෙන ඇහිදැල්, හිදැස්, පැලිරි පෙනෙයි තියෙනවනම් ඒව බලන්න බෑ ඇති දේ බලන්න නැතුව ඇති දේ බලනකොට තමයි ඒකේ තියෙන පරස් උරස් පරස් දුර්ලභයෙන් පැලිච්ච දැන් තේරෙන්නේ ඒක නිසා ඇති විදිහ බලන්න වැටහෙන දේ බලන්න දැනෙන දේ බලන්න අත්විඳින බලන්න ඒක එක දිගට බලාන යනකොට ඇහිදල් තියෙනවා නම් පේන්න පුළුවන් ඒක බලන්න එලවන්නත් එපා කාට හරි කිව්වට බල්ලා වැඩකුත් නැහැ තමන්ගෙම හිතට වැටෙනකන් ওই යන පාර හොඳයි විස්තර සහිතව බලන්න කියන එක කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය වඩන විට නාසයේ පහළ කෙළවර මත සතිය පීඩවා ආශ්වාස ප්‍රශ්වාස වාතයේ දෙස සිත යොමු කර විනාඩි 30ක් පමණ සිටන විට සිත ක්‍රමයෙන් එක්තැන් වී එන විට විස ගල් වූ වාසේ සෙලවොත් කැඩේ වී සිටන තත්වයටපත් වූවා. වාර කිහිපයක් එසේ සිදු වූවා. මට පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඊයේ බණේදී දිගට කිව්වේ මේ වගේ දෙන වෙනස්කම් දකින්නකොට ඒක පැහැදිලි කිරීම ඉල්ලන්න යන්න එපා. ඒ වෙනස්කම තියෙද්දි මේ ඔළුව ගල් වෙලා තියෙද්දි ආනාපානෙ පේනවනම් එච්චරයි. මේ නේන එක විස්තර කරන්න හදනකොට වෙන්නේ අර එක දිගට ආනාපානෙ බලා ගන්න හම්බ වෙන්නේ නැතුව අතුරු ප්‍රශ්න හරස් ප්‍රශ්න දාගෙන අර බලන බැල්මටයි විවේකයටයි බාධා කරනවා. මේක තමයි මායя කියන්නේ. ඒ නිසා මේ මායයට උඩ කිඩි දෙන්න එපා. මා ගැලස් වලට ධෛර්ය දෙන්න එපා. තද වෙන ගතිය තියෙද්දිත් ආනපානෙ බලන්න පුළුවන්ද කියලා නැත්නම් මට අහන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් මේ විදිහට නාසිකාග්‍රේ හිත තියාන මෙහෙම ඉන්නකොට මේ දැනෙන හිසේ තද ගතිය ආනාපානට බාධායිද කියලා. කැමැතිද නැහැ ඒ ප්‍රශ්න දීපේකනකට උත්තර දෙන්න. බාධායි නම් අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා ඒක බාධාව කියලා අයින් කරනවා. බාධා නැත්නම් මේ අහල පහල තියෙන ඔක්කොමලු යදාගත්තොත් ආනපනික කැඩෙනවා ඒ නිසා කැමැතිද මේ ප්‍රශ්න ලියපෙකනා මේ වගේ ඔළුව කැඩලයි කියලා හිතෙන ගතිය බලානින්න ආනාපානයට බාධා කරලා විනාශ කරනවද නැත්නම් ඒ තද ගතිය තියදී ආශ්‍රස් ප්‍රසවාසය බලන්න පුළුවන්ද කියන එකයි දැනගන්න ඕනේ. අනුනිය ස්වාමීන් වහන්සේ මම මට ප්‍රස්වාසපතේ අරමුණු කරගන්න බැරි වුණා ඒ ගල් වගේ වුණාම ඒකට සිත ගියා. ඒක හරි. ඊට යන එක නිසා තමයි ප්‍රශ්නේ යන්නේ. නමුත් නැවතත් මේ ලෑස්තිලා ගියොත් ඒ ගල් ගතිය තියේදී බර ගතිය තියේදී ආශ්‍රව ප්‍රසවාසයේ බැලීම කරන්න බැරි ගතියක් තියෙනවද කියලා. ඒ ස්වාමීන් වහන්සේ. එහි කියන්නේ මොකක්ද අදහස් කරන්නේ? يعني ආනපන ඒ අස්වල් පස්වල්ලේ සිත යොමු කරන්න බැරි වුණා අර හිස ගල් ගැටි. හරි එක සැරයක් වුණා. ඊට පස්සේ දැන් මේ කමඨහන සුද්ධ කරන ආයතරයක් ගිහලා බැලුවොත් ගල් ගැටි ආපු නිසා කැඩුනා. දැන් ආයතරයක් නම් ඒක ඉක්මවල ඒක විනිවිදල ඒක හරහා ආස්වාස් පස්වාසේ බලන්න ගියොත් බැරි වෙයි කියලා හිතනවා. කියලා හිතනවා ස්වාමීනි. ඒක දැන් කමඨහන සුද්ධ කරනවා කියන්නේ ඒකට තමයි. ඒක නිසා අපිට තියෙන්නේ ඔය තද ගතිය ගල් මොනවා ආවත් මේ ඉන්නේ මයි භාවනාව කඩන්ඩයි ඒක තියෙද්දි මට බැරිද භාවනා කරගෙන යන්න මට බැරිද මූල කර්මස්ථානට හිත දාන්න මට බැරිද සතිය පිටවන්න කියන එක අපි මේ තාක්කල් කමඨාන් සුද්ධ කරනලා අඩු ගානේ 50 සැරයක් කියලා තියෙනවා එන්නේ එනක වරණ ගන්න ගියොත් වෙන්නේ මොකද්ද වෙහෙස වෙනවා නිකන් කොයි දේ ආවත් එන්නේ භාවනාව කඩන්ඩයි එයා යන්නදරලා හෝ විනිවිදලා හෝ හරහා බලලා හෝ මට නැවත මූල කර්මස්ථානේ බලන්න පුළුවන්ද කියන ඒ පණිවිඩයේ සරලව සාමාන්‍යව තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ මේක බර වුණොත් කොහොමද තැහැල් වුණොත් කොහොමද නැමුණොත් කොහොමද ඉතින් එක එකට එක එකට කියලා දෙන්න තරම් බලාපොරොත්තු වෙනවනම් ඒ කියන්නේ තමන්ගේ මොළයේ තමන්ගේ ඒ කල්පනා ඥානෙ පාවිච්චි වෙන්නේ නැහැ ඒ නිසා ඔක්කොටම මතක් කරන්න තියෙන්නේ භාවනා කරනකොට මේ වගේ විවිධ වෙනස්කම් එන එක භාවනාවේ දියුණුවක්. ඒක බාධාවක් කරගන්න එපා. ඒවා විනිවිද බලලා මූල කර්මස්ථාන නැත්නම් සතිය එහෙම නැත්නම් මේ අප්‍රමාදය දිගට පවත්වන්න පුළුවන් මනුස්සයර තමයි මනුස්සයයි කියලා කියන්නේ. ඒකයි අපි මේ භාවනාදී මතු කරන්නේ. ඉස්මතු කරලා පෞරුෂත්වයට එක අපි ලං කරගන්නවා. එන බාධාවල් ගැන හිත කරදර ගන්න ගතිය අඩු වෙන එකයි කරන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ මා ඔබ වහන්සේ දෙන උපදේශ අනුව භාවනාව කරගෙන ගියා. පළමු හුස්මට සිත යෙදුවා. හිත හුස්මට ඒකාග්‍ර වුණා. දකුණු නාස්පුඩුවේ යටපැත්තට සිත යොමු කර හුස්ම දෙස බලා සිටියා. සිත එකඟ වුණා. නැවත මුල මැද අග වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස බැලුවා. සිත එකඟ වුණා. ඇතිවීම නැතිවීම බලන්න පටන් ගත්තා. මේ භාගයක් විතර යන විට සිත එකඟ වුණා. මා සිටින අහස්තලයට තද නිල් වලාකුළු ආවා. ඉසට උඩ අහසේ මේ වලාකුළු එක් වී මහා වලාකුළක් හැදුනා. මා ඒ දෙස බලා සිටියා. ටික වේලාවකින් ආලෝකයක් විත් ඒ අඳුර වරහන් ඇතුළේ නිල් පාට මැකී සුදු අහසක් වුණා. මා සිටින පරිසරයේම සුදු පාටයි. මාත් එහි නිමිත්තක් ලෙස නැහැ. අනිමිත්තක පරිසරයක්. පහදා දෙනසේක්වා. මේ ගොඩක් වෙලාවට මේ සංඥා අතර පටලවිල්ලක් වෙලා තියෙන්නේ. මෙහෙවන්න හදලා තියෙන වැඩි භාවනාව ස්වභාවික හුස්ම දිහා බලනකොට ඇතුළේ මේ මේ උදේ වය බලන්න හදනවා. ඒ වගේ මෙහෙවීමක් අවශ්‍ය වෙන්නේ භාවනාව ආස්වාද ප්‍රසවාසයට හිත දානකොට ආස්වාද ප්‍රසවාසයට සමීප වෙනකොට සතිය පිහිටවනකොට සතිය වැඩෙයි. ඒකට මේ අනිච්ච දුක්ඛ අනත්තම් බලන්නයි ඇතිවීම නැතිවීම බලන්නයි හදනවා කියලා කියන්නේ මේ අනවශ්‍ය ඇඟිලි ගැහිමක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මේ අහස නිල් පාට වෙනවා බලාකුළුන මේ ඔක්කොම අපි කතා කරන අලංකාර භාෂාව. මේකෙන් බාධාවක් නැත්තම් භාවනාවට එහෙම නැත්තම් අපේ ආනාපානෙට දිගට යන එකයි අපි කරන්න තියෙන්නේ. මේකෙන් හිත කරදර ගන්න ගත්තොත් කවදාකවත් කෙලවර කරන්න. මොනවා හම්බුණත් නතර වෙලා ඒක ගැන ආඩ බාලිකී කියයිඳි. බලන්න තියෙන මොනවා හම්බුණත් මම නතර වෙන්නේ මට යන්න පුළුවන්ද කියලා බැලුවොත් කවුරුත් මගේ ඉඳගෙන මගතොට විස්තර කියන්න ඕන කමකුත් නැහැ. අර්ථකථන දෙන්න ඕන කමකුත් නැහැ. එහෙම නැත්නම් ධෛර්ය කරන්න ඕන කමක් නැහැ. ඉතින් හැම වෙලාවෙම වෙන්නේ මොනවා හරි ඩිංගිත්තක් වෙනස් වෙච්ච ගමන් නිත්‍ය සංඥාවක පිටලා ඇයි මෙහෙම වෙන්නේ මේක හේතු විස්තර කරන්න කියලා කියන්නේ ඒ වෙනසකට අලුත් වීමකට දියුණුවකට සතිය වර්ධනයකට අකමැති ගතියක් වගේ. ඒ නිසා මේ කොයි දේ වුණත් හුස්ම පේනවද බලන්න. පේනවනම් භාවනා කරලා නැහැ. කායවත් උත්තර කාගවත් ආශිර්වාද ආශිංසන අවශ්‍ය කරන්නේ ඒ තරමටම Tamanට අදහසක් තියෙන්න ඕනේ භාවනා කරන්න භාවනා කරනකොට ඉතින් ඒක ගන්න බැරි වුණොත් කමඨාන් සුද්ධ කිරිල්ල කෙලවලක් කරන්න වෙන්නේ කොයි දේ දැක්කත් නතරලා ඒක විස්තර කරනකම් බලන්න බලන්න තියෙන්නේ කොයි දේ තිබුණත් Taman ගමන නතර කරන්න නැතුව සාමාන්‍ය ආනාපානේ ආස්වාස් ප්‍රසවාසයේ ඉන්න පුළුවන් ගතිය තියෙනවනම් ඒකයි කමඨහන සුද්ධ කරනවා කියන එක දන්නවනම් Tamanටම Tamanගේ කමටහන සුද්ධ කරන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේකෙත් මේ අමතර මේ උදේ වය බැලිලක් ඒ වගේ මේ පේන අහස් සලාකුළු වගේ දේවල් සංඥාවල් වශයෙන් ගන්න නැතුව ඒ වගේ නිකන් මම ආත්මයක් මගේ කරගන්න ගතියක් තිබිලා තියෙනවා. ඔය විනිවිදගෙන යන්නේක තමයි හරහ යන්නේක තමයි භාවනාවේදී දැනගන්න ඕනේ කාරණාව. ආනාපානයේ බොහෝ කලක් වඩා ඇති මට ආශ්වාස ප්‍රශ්වාසයේ විවිධත්වය වරහන් වරන් ඇතුලේ එනම් දිග කෙටි සීතල උණුසුම යන ආදිය සහ සංසිඳීම දැනෙනවා. තවද සමහර විට මට දැනෙන්නේ මගේ සිරුර ගල් පිළිමයක් ලෙසයි. එනම් සිරුර නොදැනී ආශ්වාස ප්‍රශ්වාස පමණක් දැනෙනවා. තවත් සමහර විට සිරුර නොදැනී ආසනය හා සම්බන්ධ වන කොටස පමණක් ගල්ලැල්ලක් ලෙස තදින් දැනෙනවා. මේ සුඛ වේදනාවක් නොවේ. නමුත් ආනාපානයේ ඇති සුඛ වේදනාවට ලොල් වී මේ ශරීරයේ ඇති දුක් වේදනාව දරාගෙන පැය ගණනක් පරයන්කේ සිටීමට කැමැත්තෙමි. මේ සුදුසුද? ආනාපානයේ දිගටම සතිවත්ව පවත්වා ගත හැකිවත් එයින් මිදී සක්මනට යා යුතුද පැයකින්? අරලෝසාවක් භාවිත නොකරන්නේ නම් පැය දැනගන්නේ කෙසේද? අදිස්ථාන කර පැයකින් නැගී සිටීමන මට සාර්ථකව කළ නොහැක. මුලින්නම් මේ වගේ දුර්ලකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පැයකට උහුරු කරගන්න ඕනේ. එහෙම නැත්නම් ලකු නිදහසට කරනු හිත අපිට පෙන්වන්න හදනවා. එයා කැමැති දේ කකා කකා යන්න. ඉතින් එතකොට වෙන්නේ තවත් මේ සැප හොයන ගමනක් මේකේ යන්න හදාන. ඒ නිසා උපදේශයක් තියෙනවා නම් බෑකින් නැගිටින්න ඕන කියලා. ඒක නැගිටින්න පුළුවන්කම තියෙන්න ඕන. නැත්තම් වෙන්නේ පරියන්ගේ ගොඩක් වෙලා ඉඳී සක්මනට යන්න තියෙන පැකිලීමක් ලියලා තියෙනවා චරිතෙත් ඇති. ඉතින් ඒ නිසා එහෙම කරන්නේ නැතුව මේක ගොඩක් දුර දිග කාලයක් භාවනා කරගෙන යන්න නම් ශක්මනා පරියන්කය සමතුලිත වෙන්න ඕන. පරියන්කේදී ගොඩක්කල් ගොඩක් වැඩි වෙලා ගන්න ගිය එකන වැඩි කල් යන්න ඉසලා එපා වෙලා කම්මැලි වෙලා නතර වෙනවා. ඒ නිසා මේ දෙක සම්බරකරනද ඉතින් ඔර්ලෝසුවක් පාවිච්චි කරන්න බැරි නම් ඔර්ලෝසුවක් හොයාගන්න. එහෙම නැත්නම් මේ පිටිය ගහලා තියෙනවා. එහෙම නැත්නම් අපි කට්ටි එකඟ වෙමු පාපරියන් කියනලාට gediyak ගන්න. ඒක තමයි හුඟක් වෙලාට භාවනා මධ්‍යස්ථාන කරන්නේ ඒ වෙලාවට සීනුවක් නාද කරනවා. ඉතින් මං හිතන්නේ එහෙම අවශ්‍ය නම් බෙල් එකක් තියාගන්න කියලා කියන්න බෑ මොකද එක එකනා එක එකනා ඔය වගේ සීනු නාද කරන්න ගත්තොත් මුළු බාලාවට බාධා. ඒක නිසා මූලික උපදේශේ නම් එහෙම සමාධියට හෝ පරියන්කයට රුචි වුණාට යන්න දෙන්න එපා. යන්න දුන්නොත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඔගේ මොකක් හරි අතුරු ආන්තරාවක් වෙන නිසා සක්මනේ පරියන්කේ සම්බර කිරීම අවශ්‍යයි. ඒ නිසා පැයේ වැඩපිළිවෙල කවුරුහරි උපදේශයක් දෙනකන් නැතර කරන්න එපා. පරියන්කේ වැරදිලා පැය භාගයක් විනාඩි 5000 කිටිය ගැන දඬුවම් ලැබිච්ච වරද්දක් නෙමෙයි. ඒකට ප්‍රශ්නයක් නැත්තේ නෑ. හිතර අදිෂ්ඨානයක් ගන්න මට මේ කාලසටහන කරන්න ලැබේවා. නැත්තම් වෙන්නේ අපිට මේ 30ක් 40ක් එක්ක කාලසටහනක් වැඩ කරන්න හම්බ වෙන්නේ එක එකන ටික ටික වෙනස් කරන්න ගත්තොත් වැඩ පිළිවෙලට බාධායි. ඒ නිසා පැය පවත්තන්න ඕනේ. ඒක විනාඩි 5ක් 10ක් එහෙම වුණාට ලොකු හිතට බරක් ගන්න එපා. ශක්මනා පරියන්කය සම්බර වෙන්න ඕනේ කියන මූලික අදහස් තුන හිතේ තියාගෙන ඉදිරියට යන්න. ඒකට භාවනා හරියට යනවා නම් ඒකට අනුග්‍රහ ලැබෙයි. කල්මතරන් වහන්සේ ඊයේ දිනේ යෙදුණු පැනයක් සම්බන්ධවයි. ආනාපානයේ බොහෝ කලක් තිස්සේ යෙදීමේදී වරින් වර ඇතිවන නීරස බව ඊයේ ඊයේ සභාගත වුණා. එය තෘෂ්ණාව නැතිීමේ සලකුණක් ලෙස සඳහන් වුණා. ඒත සඳහන් කළ ආකාරයට මට වරින් වර නීරස තත්ත්වය ඇති වුවත් එය මගේ තෘෂ්ණාව අඩුවීම ලෙස මට හැඟෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් බාහිර ලෝකයේ ආරම්මන වලට මගේ තාමත් ඇලීම හා ගැටීම් පවතිනවා. තවද ලෞකික වස්තුන් කෙරෙහි ආසාවද තිබෙනවා. පාදා දෙනසේක්වා. ඒ බාහිර දේවල් වලට ඇලීම් තියෙන එක මගේ ඇලීම් කරගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇලීමක් තියෙනවා මම ඒක දකිනවනම් මම වෙන අයට වැඩිය මට ඇලීම තියෙනවා කියලා එක මගේ ඇලීමක් මමය මගේ ආත්මේ කරගත්තොත් වග වෙන්න ඕනේ. මේ හේතුඵල ධර්මයෙන් මතුවෙන දෙයක් මට පේනවා. එහෙමනම් ඒක ගැලවෙන්න පටන් අරගන්නවා. ඒ නිසා මේ එන කරදර මම කියාගන්නේ මගේ කරගන්නේ මගේ ආත්මේ කරගන්නේ අවිද්‍යාව නිසා. ඒ නිසා මේ බාහිර දේවල් වලට ආශාව වැඩිකම නැති කෙනෙක් ලෝකේ නෑ. නමුත් මගේ ආශාවක් තියෙනවා. ඒක මම රකින්න ඕනේ. ඒක මගේ ආත්මේ කරගත්තොත් ඉතින් ඒ ආශාවල් වලින් දුක් දෙනවා. මේ මිනිසයා කියන සතා තුළ මාත් මිනිසෙක්. මේ දැන් දට තේරෙනවා ආශාවල් තියෙනවා කියලා. නමුත් ඒක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි. මට දකින්න පුළුවන් අරමුණක් විතරයි කෙරුවොත් ඕක ගැලවෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක තමයි මේ යෝග ජීවිතය අපි කරන්නේ. අපේ වැරදි බලනවා. ඒ වැරදි මම කියා ගන්න යන්නෙත් නැහැ. පිටු දැකලා ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. ඒ හේතුඵල ධර්මයක් විදිහට දකින්න පුළුවන් නම් ලොකු දියුණුවක් භාවනාවේ. ඒක නිසා තාම භාවනාදී ඇති වෙන එපා වෙන ගතිය තෘෂ්ණාවේ අනිත් පැත්ත නෙවෙයි කියලා නොදැනුණාට ප්‍රශ්නයක් නැහැ. එකයි දැනගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට නොදැනීම එනකොට භාවනාවේ නැගිටලා යන්නේ නැතුව ඒක දිහා මේ හේතුවකින් හටගත්ත දෙයක් මේක. ඒක දිහා මම නෙවෙයි මගේ නෙවෙයි පැත්තෙන් බලන්න. භාවනාවට බාධා කරමින් හෝ ආශාවල් තෘෂ්ණාවල් පහළ වෙනවා නම් ඒක මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මේ කරන්නේ නැතුව අර එපා වීමෙන්න වගේම ආශාවත් එනවා කිය හේතුඵල ධර්ම වශයෙන් තේරුම් ගන්නට නැත්නම් හිත මෙහෙවන්න පුළුවන් නම් සුවිශේෂී දෙයක් නැහැ මේක අනික් කෙනෙක් එක්ක භාවනායි. සාමාන්‍ය කෙනෙකුට වෙන දෙයක් මේකේ තියෙන. නමුත් මේ පව් ටික හෝ වැරදි ටික හෝ මම කියා ගන්න ගියොත් නම් ඒකෙදී සුද්ධ අවිද්‍යාව. ආන ඒ මට්ටමට හිත සුත්තමේ ඥානෙ තියා ගන්න ඕනේ. මුජිනේ ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදුණා. පැය භාගයක් පමණ සක්මන් කරන විට ඇතිවීම නැතිවීම පේන පටන් ගත්තා. මා ගමන නතර කර පාදස බැලුවා. මේක පිටිපතුල් දෙක කියලා තියෙන එක යටිපතුල් දෙක නැත්තටම නැහැ. හිටගෙන පාදස බලා ඇතිවීම නැතිවීම බැලුවා. ඇතිවීම නැතිවීම පේනවා. නැවත යටිපතුල් නැති කූරු දෙකකින් සක්මන් කරමින් ඇතිවීම නැතිවීම බැලුවා. මා හරි නේද ස්වාමීනි? මට නම් වඩා සාක්ෂි වෙන්න බෑ. කොහොමකත් ඔය උපදේශ පන්තියේ ඇතිවීම නැතිවීම කතාවක් නැහැ. පහේ තියෙනවද වැටහෙන්නේ කියලා කියන්නේ නැතුව වම තිනකොට වම තින බව ඇටහෙන හැටි දකුණ තින නැතුව මේ ඇතිවීම නැතිවීම කියලා කියන්නේ කවුරු කාගෙන් බෝ කරගත්ත ලෙඩක්ද කියලා මන් දන්නේ. මට ඒවට සාක්ෂි වෙන්න බෑ. ඒක හරි වැරදි කියන්න මන් දන්නේ මම අත්දකපු දෙයක් නෙවෙයි. කරුණා කරලා කියන්න පය පය පොළවේ තිනකොට දැනෙන්නේ මොනවද කියලා. ඒ හරහනම් ඔන්න මට ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අර ඉස්සලා ප්‍රශ්න ලියලා දෙනවා මට ආනාපාන කරනකොට ඇතිවීම නැතිවීම පේනවායි කියලා. දැන් ධක්මං කරනකොටත් ඇතිවීම නැතිවීම පේන කියන මොකී ඇතිවීම නැතිවීමද කියලා කියන්නේ ඔක බලන්න පුළුවන් වේද හිතන්න කාට හරි තේරුම් ගන්න ඕකේ. අසවල් දේ ඇතිවීම නැතිවීම කියලා කියන්නේ නැතුව මොනවද මේ කතා කරන්නේ? අහසේ චිත්‍රයක් අඳින්න හදනවා වගේ කැන්වස් එකක් නැතුව. කැන්වස් නැතුව චිත්‍ර අඳින්න බෑනේ. මොකේද මේ ඇතිවීම නැතිවීම දකින්න කියලා කියන්නේ ඉස්සල්ලා මේ වම දකුණ කියනක වැටෙන හැටි කියන්න බැරි නිසා මට පේන්නේ මේ දීප උපදේශ පන්තිය ඇහිලා කරන භාවනාවක් නෙවෙයි මේක. මොකද්ද තමන් හිතාගෙන කරන භාවනාවක්. ඉතින් ඒ නිසා ඒ කාගේ උපදේශ මත භාවනා කරන්න කිව්වොත් නම් මට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. නැතුව මේ අහසින් කඩන වැටෙන එක පාට මට කකුල් දෙක දිහා බලනකොට ඇතිවි නැතිවි පේනවා කියලා කිව්වම අදහස් ප්‍රකාශ කරන කෙච්චර මගේ පැත්තෙන් සුදුසු මදි. ඒ නිසා කරුණාකරලා විස්තර ටිකක් දෙන්න මොකේ ඇතිවීම නැතිවීමක්ද මේ පෙන්වන්නේ කියලා. අවසරයි ස්වාමින් වහන්සේ පැවිදි ජීවිතයටපත් වී සිටින අපවන් අයගේ ශීල පරිශුද්ධිය හා මේ ශාසනයේ පැවැත්මට උපකාරී වන බය සතරක් ගැන දැක්වෙන සූත්‍රයක් වන වරණත්නේ මට මතක හැටියට චාතුම සූත්‍රයේ සඳහන් බය හතර ගැන කෙටියෙන් පහදා දෙන්නේ නම් ඒ මතක් මහත් පිනකි. පෙරවන් සන්නයි. අපි ඉල්ලීමක් වශයෙන් සලකා බලමු පොරොන්දු වෙන්න බෑ ධර්ම දේශනාවට පුළුවන් වෙලාවක සම්බන්ධකරනද එහෙම නැතුව මේ සාකච්ඡාවේදී උඟක් ඒ බැන වෙලාව ගත්තොත් එහෙම ප්‍රායෝගික වෙන්නේ මම බලන්නම් අපේ අවශ්‍ය පවත්වන ධර්ම දේශනාවට මේ මාතෘකා පුළුවන් තරම් සම්බන්ධ කරගන්න. ගෞණීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයෙන් දෙස බලා සිටීමේදී ආශ්වාස ප්‍රශ්වාසයේ වේගවත් වෙයි. සමහර අවස්ථාවලදී වේගය අඩු වෙයි. සමහර විට හුස්ම පාර සියුම් වෙයි. සමහර විට නොදැනී යයි. මෙහි ඇති වෙනස දැනෙයි. මෙසේ ආස්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටීමේදී වේදනාව ඇති වෙයි. මුලදී දරා ගන්නට නොහැකි තරම් වේදනාවක් ඇති වුණා. දැන් දැන් වේදනාව ටිකක් අඩු වෙලා. දරා ගන්නට බැරි වේදනාවේදී ඉරියව් වෙනස් කරනවා. නමුත් ආස්වාසයේ ප්‍රශ්වාසයේ පිළිබඳ සිහිය නොකඩේ. ඉරියව් වෙනස් කිරීම නුසුදුසුදයි පහදා දෙන මේ නිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉරියා වෙනස් කරන්නට සතිය කැඩෙන්නේ නැත්නම් ඒකේ හානිය ගොඩක් අඩුයි. ඉරියා වෙනස් කරන්නට වඩා හොඳයි. නමුත් ඉරියා වෙනස් කරලා සතිය කඩා ගන්න නැතුව වෙනස් කරන්න පුළුවන් නම් ඒකෙන් එච්චර හානියක් වෙන්නේ මේ ආනාපාන පිළිබඳව හෝ වේදනා පිළිබඳව හෝ විස්තර දැනෙන්න දකින්න පටන් අරගෙන පේන්න පටන් ගන්න තියෙනවා. නමුත් මේ දෙන්නේ ලං වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා බැලුවොත් භාවනාවම ওই ප්‍රශ්නට උත්තර දෙන්න පටන් ගන්න. දැන් තාම පේන්නේ තියෙන්නේ අරමුණෙන් ටිකක් සෑහෙන ඈත් වෙලා බලන ඉන්න ගතියක්. මිටෙඩියේ සමීප වෙලා බලනද උත්සන්නාසන්න කළ බලන්න. එතකොට භාවනාව හොඳ Java කැවිලා එනවා. එතකොට වේදනාවක් කොනත් ඉවසීමේ ශක්තිය වැඩි වෙනවා. ඉරියව් මාරු කර සතිය නොකරන තියෙන අවස්ථා වැඩි. ඒ නිසා අත්දැකීම තව සමීපස්ත කරගන්න ළඟ ළඟ මනසිකාරය පවත්වන්න කියන එක තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන කර්මස්ථානයේ ටික වේලාවක් කරගෙන යෑමේදී එහි පෞද්ගලික ලක්ෂණ හා පොදු ලක්ෂණ ගෙවි ගොස් රූප නිමිත්ත නොදෙනී යාම සිදුවේ. බොහෝ වේලාවක් යනතුරු ආනාපාන සතිය නොදනී පවතී. කිසිදු නිමිත්තක් පහළ නොවේ. එසේම සිත උඩු අතර නැගී ගොස් උස්තලයක සිතසේ දැනෙන අතර හිස් බව ශුන්‍ය බව දැනේ. තවද කයෙන් වෙන් වී අවට ලෝකයෙන් වෙන් වී කයත් සිතත් නොදැනෙනසේ වැටහේ. මේ පහදා දෙන්න. ඔබ වහන්සේට තවත් මේ ශාසනයේ කටයුතු කිරීමට දිගාසිර ලැබේවා. ඒකට ඒ විදිහට අකයින් හිත වෙන් වෙනවා නැත්නම් අවකාශයට යනවා එහෙම නැත්නම් පේන කියන දෙයක් නැති වෙනවා කියනකොට තමයි දැනෙන්නේ තුවාලයක් තිබිලා සංසිඳුණා බඩගින්නක් තිබිලා නිවිලා ගියා කටුකොහලක් අස්සේ ඉඳලා එලිමහනකට ආවා කියලාද එතන තනි වුණා පාළු වුණා කම්මැලි වුණා මුස්පේන්තුණාද කියන ඒ Tamante දැනෙන වැටහීම නැත්නම් හැඟීම එහෙම නැත්නම් ආකල්පය මේ ලිපිය සඳහන් වෙලා නැහැ අනිත් පැත්තෙන් තොරතුරු ටිකක් තියෙනවා ඒක නිසා මේ ලියන කෙනා කැමැතිද මේ අතුරු ප්‍රශ්නට උත්තර දෙන්න මේ විදිහට වීම Taman දකින්නේ සුබ දෙයක්ද අසුබ විදියක්ද හොඳ දෙයක් විදියට නරක දෙයක් විදියට කියලා සභාගත කරන්න කැමතිද? උත්තරයක් දෙන්න කැමතිද? එහෙම නැත්නම් ඊගාවට දෙන්න තියෙන උත්තරේ සහිතා ගන්න අමාරුයි. බුදුසයන්හස මේ නිමිති කියන්නේ අරමුණේ නිමිත්ත නැතිව යනවා ටික වෙලාවක් යනකොට එතනදී දැනෙනවා අර සමහර වෙලාවට නිදිමත ගතියකට වගේ යනවා දැනෙනවා. නැති වෙලා හිස් බවක වගේ ඉන්නකොට සමහරලාට නිින්ද ගියාද කියලාත් හිතෙනවා. ඒ වුණාට ටික වෙලාවකින් අරමුණ දැනෙනවා. බොහෝ වෙලාවට වෙන සංස ඒ නිමිත්ත නැතිව යන ලකුණ. ඔය ඒක තමයි දකින්නේ භවන හරියෑමක් වැරදීමක් විදිහට නැත්නම් කරදරයක් අයින්වීමක් විදිහටද නැත්නම් මහා පාළුතනිකමක් විදිහටද හිත දකින්නේ ජයග්‍රහණයක් විදිහටද පරාදයක් විදිහටද කියන එකයි දැනගන්න ඕනේ මට. හොඳ දෙයක් විදිහට කියලා දැනෙනවා. එයාට අර මේ සමහර වෙලාවට නොදෙනී යනකොට එහෙම එක දිගටම يعني ඇහෙන කාලයක් කරගෙන යන නිසා දැනෙනවා ඒක බොහෝ කාලයක් ඉඳලම තියෙන දෙයක් වයින්හ. නෑ නෑ අපිට කාරණා දෙකක් පැටලව ගන්න එපා. අරමුණක නිමිත්ත තිබිලා නිමිත්ත නැති වෙලා යන එක විවේක තැනට යනවා වගේ කියන එක හිත කයින් වෙන් වෙලා වගේ යනවා කියන එක නින්දගෙන නෙවෙයි මේ කතා කරන්නේ. ඒක තමයි පේන්නේ කරදරයක් අයින් වුණා, තුවාලයක් සනීප වුණා නැත්නම් භාවනා ප්‍රතිඵලයක් විදිහට නැත්නම් පාළු වෙලා තනි වෙලා කොන් වෙලා භාවනා හිත නිකන් මුස්පේන්තුනා වගේ පරාජයක් විදිහට කියන එක මට දැනගන්න ඕනේ. එහෙම දැනෙන්නේ හොඳ දෙයක් කියලා දැනෙනවා. නැවත නැවත වෙන්නේ මොකද කියන්නේ? නැවත නැවත ඒ දේ දැනෙන්නේ ඇයිද කියලා අහන්නේ. තාම අත්දැකීම සම්පූර්ණ වෙලා නැහැ. ඒක නිසා නැවතත් මේක හොඳ දෙයක් දන්නවනම් ඉස්සරහට යන්න ධෛර්යය තියෙනවනම් අනිත් දවසෙත් ඒක අපේක්ෂා කරලා යන්න එතකොට උංගක් කරන්නේ නිින්ද ඇත්තෙම නැතුව යනවා. නිින්ද අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ ට්‍රැෆික් ජෑම් එකේ හිට වෙලා හිට මිනිසෙකුට පාර හම්බ වෙච්චාම එමස කොච්චර සතුටින් ඒ පාරේ ගමන කරගන්නවද? ඒ වගේ දැන් තමයි මට නීවරණයෙන් තොර තැනක් හම්බුනේ. හොඳයි කියලා හිතෙනවනම් මේකේ කොච්චර වෙලා නැවත හිත ආතතිගත වෙන්නේ නැතුව කොච්චර වෙලාම හිත නැවත අසහනයකටපත් වෙන්නේ නැතුව මේකේ ඉන්න පුළුවන්ද කියලා අනිත් දවසෙත් එතෙන්ට යන්න ඉක්මනට යන්න වැඩි වෙලා ඉන්න එතකොට ඒ ශිල්පයක් මේ උපයාගත්ත දෙයට අනුග්‍රහ කරනවා නම් එයා වැඩි වෙලා හිටිනවා අනුග්‍රහ කරන්නේ නැතුව නොසලකා හිටියොත් මෙයා නැති වෙලා යනවා කවදා හරි නිසි උත්තර එනකම් මේක පෙන්න පෙන්න ඉන්නව භාවනාවේ ඒ නිසා ඉක්මනට ඒක ලෑස්තිලා ගිහිල්ලා වැඩි දියුණු කරගත්තොත් මේ පරිච්ඡේදය ඉවර කරගන්න පුළුවන් භාවනාවයි ඒක තමන් ඒකේදී දක්වන ආකල්පයමත් තමයි රඳාපවතිලා තියෙන්නේ. වර්තන ස්වාමින් වහන්සේ ආනාපාන කර්මස්ථානයේදී අනිමිත්ත ශුන්්‍යත හා අපනහිත කියන මට්ටමට සිත දියුණු වන ආකාරය පෙන්වා දෙන්න. නිර්වන් සරණයි. ඒක තමයි මේ කරගෙන යන්නේ. කරුණා කරලා දැන් කොහොමද වැටෙන්නේ කියන එක මට කිව්වොත් ඔන්න මට ටිකක් ඇඟට ලේ වුණනවා. මේ ගමනක් අපි යන්නේ කියලා නැත්තම් මේ ආයේ මූලධර්ම පැත්තකට යන්න හදනවා. අනිමිත්ත ශුන්්‍යත අපණීත කියලා. මට දැනගන්න ඕනේ මේ මේ භාවනා කරන කට්ටිය මේ මූලික උපදේශ තේරුම් අරගෙන කරනකොට මොනවද වැටහෙන්නේ කියන එකයි. මූලධර්ම පැත්ත නරක නෑ හොඳයි. නමුත් ඒ වැටෙන දේ කියන්නේ නැතුව මට ඊගාට මොකද කියලා දෙන්න ඕනේ කොහොමද කමඨාන සුද්ධ කරන්න ඕනේ කියන මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාව පාවිච්චි කරන්ඩ කමඨාන සුද්ධ වෙන තාලෙට තමන් භාවනා කරලා අත්දකපු දේවල් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් මට මේ යෝජනා කරන්න ඕන රිට්‍රීට් එකට ඉස්සලා කියන්න ඕනේ සාංශ මෙන්න මේ මාතෘකාවට බණ කියන්න කියලා. එවනිතු මේ යන අපි වැඩපිළිවෙලක් අරගෙන යද්දී දැන් අතරමැගේ ඉඳද්දී අතුරු මාත්‍රකවට දාන්න ගියොත් ඉති තේමාව කැඩෙනවා. නරක දේවල් නිසා නෙවෙයි. එහෙනම් කට්ටියක් එක වැඩ කරනකොට ඒ givisකනේ යන්න ඕන. නැත්නම් අතරින් මෙතනින් තැන් තැන් වලින් කකා යන්න වෙනවා. නමුත් අත්දැකීම කවදාකවත් එහෙම බාධාවක් කරන්නේ නැහැ. ඔය මූලධර්ම තමයි එහෙම බාධා කරන්නේ. අත්දැකීම ඉදිරිපත් කරන තමන් කොහොම තේරුම් ගන්න කියන එක. එතකොට මූලධර්මයෙන් මට යොදලා දෙන්න පුළුවන්. මෙන්න මේ මේ ටික බණට කිව්වොත් හොඳයි කියලා. නැතුව නිකන් යෝජනා ඉස්සර කරාට ඒක එච්චර ප්‍රායෝගික නෑ. තමන්ගේ අත්දැකීම ඒකට එකතු කරන්න නැති නිසා. නිකිත ප්‍රශ්න පමණයි. ඔය නිසා අන්තිම කීපේකන කැමැතිද Tamange අත්දැකීම ඉදිරිපත් කරන්න භාවනා කරනකොට කොහොමද මේ සතියින් ඉනෝට මූල කර්මස්ථාන වැටෙන්නේ කියලා. ඒක සමහර විටක මට ඉඟියක් වෙන්න පුළුවන්. මේ මේකයි අපේක්ෂා කරන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් තව තියෙනවා අපිට විනාඩි 30ක විතර කාලයක් මේ ධර්ම ප්‍රශ්න වෙන මොනවාරි තියෙනවා නම් කාට හරි කතා කරන්න වෙන් කරගත්ත කාලේ. අවසරයි සනස මම කියපු ප්‍රශ්නයක් ඒක මම අර මුලින් එහෙම දැන් මේ අන්තිමට ටිප් එක ඔව් අර මම සෙල්හපු ප්‍රශ්නෙට ආදාළ වෙක ඇහුවේ يعني දැන් අර මූල කර්මස්ථානයේ කියන ආනපාන සතිය කරගෙන යනකොට ඒ මේ මුලින් හුස්ම වල පුද්ගලික ලක්ෂණ ගෙවිලා ගිහිල්ලා ඒක පොදු ලක්ෂණයක් බවට පත් වුණාට පස්සේ හුස්ම වල සියුම් වෙලා ඒක ගොඩාක්ම සියුම් තත්යකට පත් වෙලා නැතිව යන ස්වභාවය මම හිතුවා ඒක අර අර මේ කිසිම නිමිත්තක් නැති මට්ටමක ඉඳලා ඊට පස්සේ කයත් නැතිව ඊළඟට ආවට ශබ්ද ඒ වගේ හිත මිදිලා ඉහළ තලයකට ගිහිල්ලා ඉන්න මට්ටමයි අනිත් එක සයන්හන්ස මේ ඒ මොහොතේදී ගොඩාක්ම ශුන්‍ය ස්වභාවය දැනීමත් එක්ක මේ ඔබ වහන්සේ කරපු ධර්මදේශනත් එක්ක මට ඒ වෙලාවේදී හිතට මේ ඒ කියපු ලක්ෂණද කියලා දැන් හිතට ආව එක එක ලිවිසන්න. ඔය ඉතල ප්‍රශ්න දෙක සම්බන්ධ කරුවා නම් මට මේ ප්‍රශ්න අහන්න වෙන්නේ නැහැ. අතක වෙනම ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරපුවා මම දන්නේ කවුද කතා කරන්නේ කියලා. ඉතින් ඉසල ප්‍රශ්නේදී අත්දැකීම් යමක් විස්තර කරලා දෙනවා. සතිය අරමුණක් මත ආලම්බනයක් මත නිමිත්තක් මත පටන් අරගෙන අපි පුහුණු කරනවා සතිය නිමිත්තක් නැති ආලම්බනයක් නැති අරමුණක් නැති තැනට. ඉතින් ඒක සාමාන්‍යයෙන් කයට ආසා කරන මිනිහා ජීවිතයට ආසා කරන මනුස්සයර බේනේ තනි වුණා, පාළු වුණා. දැන් අරමුණක් නැතුණා. යා කොච්චර වර්ධ ගන්නද කියනවා සතිය නැති වුණා කියලා කියනවා. නමුත් බණ අහලා පුරුදු එක්කනට තේරුම් ගන්නවා මේ නිමිත්තේ සතියට වැඩිය විශාල දියුණුවක් තියෙනවා අනිමිත්තේ සතිය. ආරම්මණයේ සතියට වැඩිය ලොකු දියුණුවක් තියෙනවා අනාරම්මණයේ සතිය මේ කාව්‍ය ප්‍රතිපදාවෙන් මේක කෙලෙස් නැතිවීමක් කියලා. එයා පළවෙනිම තාවට නැත්තම් නැවත නැවත තමන්ගේ අත්දැකීම් තහවුරු කිරීමක් වශයෙන් ගන්නවා මේ සතිය අනිමිත්තේ පවත්වන්න පුළුවන් අනාරම්මණය පවත්වන්න පුළුවන් කියලා. ඉතින් පවත්තන්න ගියාම තේරෙනවා ඒ පැවැත්වීම අර වගේ දඟලලා පොර කාලා ආයාසයෙන් කරන එක නෙවෙයි ඥාණයෙන් ඇති කරගන්න සමබර භාවයක් ওই ඉස්සලත් එකේ ඉන්නේ නැති එක ප්‍රතික්ෂේප කරලා තිනවා එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ආයාසයෙන් කරන තාකල් ප්‍රනිධියක් තියෙනවා ළඟා වෙන්න දෙයක් තියෙනවා පරමාර්ථයක් දෙන දැන් අනායාසයෙන් යන්නේ කිසියම් ළඟා වෙන්න තැනක් නැහැ Taman දන්නවා දැනට ප්‍රතිපදාවෙන් ඇවිල්ලා තියෙනවා මට්ටමට කියලා එතකොට ඊගාවට මොකද්ද කරන්න ඕනේ මේක මොකද්ද කියන ප්‍රශ්න නැහැ. එතකොට අපනිහිත මේ ප්‍රනිධියක් නැහැ. ඒ වගේම ශූන්‍ය භාවයක් තියෙන්නේ ශූන්‍ය භාවය කියලා කියන්නේ කෙලස් නැහැ. මේ ලෝකේ තියෙන හරියක් තියෙන කෙලස් කියන එකයි ශූන්‍යතාවය කියන්නේ. තියෙන දෙයට බුදුහාමර පාවිච්චි කරන වචන තමයි කිංචන කියලා කියන්නේ කිංචන කියන්නේ කෙලස්. අපි කිසිවක් කියලා කියන්නේ ලෝකේ තියෙන හැම දෙයක්ම කෙලස්. ශූන්‍ය වෙනවා කියලා කියන්නේ කෙලස් වලින් කෙලස් තියෙද්දිම ගෑවෙන්නේ නැතුව, තැරෙන්නේ නැතුව නිලුම් පතර වැටිච්ච වතුර කඳුල වගේ නිනුවා උඩ තිබ්බට තැරෙන්නේ නැතුව තියෙනවා. ආනේ විදියට ලාවට යාන්තමට යන්න පටන් ගන්නකොට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. අහගන්න වෙන්නේ මේක හරි මේක කරන්න ඕනෑ කියලා ඉදිරියට යනකොට තේරෙන පටන් අර ගන්නවා. භාවනා කරන්න කරන්න සැක දුරු වෙනවා ප්‍රශ්න දුරු වෙනවා විශ්වාසය වැඩි වෙනවා අදිමොක්ඛේ වැඩි වෙනවා භාවනා කියලා කියන්නේ ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි දවසේ ඕනම වෙලාවක තමන්ගේ හිත විස්්‍රාම වෙනවා නම් මොන්නම දෙකකින් නිමිත්තක් ගන්නෑ මම සෙනඟක් එක වාඩි වෙලා ඉන්නවද තනි වාඩි වෙලා ඉන්නවද මම ඇවිදිමින් ඉන්නවද වාඩි වෙලා ඉන්නවද මේ රැයද සක්මන් කරන දවල්ද සක්මන් කරන මොනවත් නැතුව අත්දැකීමට හිත දාලා බැලුවොත් තමන්ට තේරෙන පටන් අර ගන්නවා මේ නිමිති අල්ලගෙන භාවනා කරන එක අත්වල අල්ලගෙන දඬුවට අල්ලගෙන එවිදින පොඩි බබෙක් වගේ. නිමිත්ත නැතුව භාවනා කරන එක නා අත්වලක් දඬුවලක් නැතුව කෙලින් ඇවිදින යන කෙනෙක් වගේ. දඬුවට අල්ලගෙන තමයි නැගිටින්නේ. ධානය යන තැන දඬුවට ගෙනියන්න ඕනේ නෑ. නැගිටින්න පුළුවන්. නම් අන්නේ විදිහට නිමිත්ත පාවිච්චි කරලා නිමිත්ත විසිකොල දාන්න. ප්‍රනිධියක් තියෙන අපිට නිවන් දකින්න ඕනේ භාවනා කරන්න ඕනේ ඒකත් අන්තිමට තැළදා. ශූන්‍ය කරනවා කියලා කියන්නේ මෙතෙක් අපි හම්බ කරලා තියෙනනේ ඔක්කොම කෙලස්. ඔක්කොම අතාරින්න ඕනේ. දැන් අතහැරෙනවා. අනායාසයෙන් අතහැරෙනවා. මේක අගේ කරන්න ඕනේ කියලා මේ අනිමිත්ත හරහා තමයි උඟ දෙනේ තේරුම් ගන්නේ. අනිමිත්ත කියලා කියන්නේ නිත්‍ය සංඥාවේ අනිත් පැත්ත. අපනිහිත කියලා කියන්නේ ප්‍රනිධිහ කියලා කියන්නේ සැප කැමැත්ත අප්පනිහිත කියලා කියන්නේ සැප කැනකට නෑ මේ ලෝකේ තියෙන තියෙන දුක කියලා තේරුම් ගන්න. ශුන්්‍යතාවය කියලා කියන්නේ අනාත්ම ස්වરૂපේ. ඉතින් එක එක නා එක එක පැති වලින් යනවා සාමාන්‍ය බොහෝ චරිත යන්නේ අනිමිත් ආරහ තමයි අප්පනිහිතේ තේරුම් ගන්න අප්පනිතේ ආර තමයි ශුන්්‍යතේ වෙන්නේ. ඒක එක හැටි. නමුත් මේ තුනම එකයි. එකම મંદિરයකට ඇතුළු වෙන තියෙන දොරවල් තුනක් වගේ. ඉතින් ඒ නිසා එකක් තේරුම් ගත්තට පස්සේ ආශාවක් එනවා ඊට ටික දැනගන්න මූලධර්ම. ඒකේ කිසි දෝෂයක් නැහැ. ඒකට අපිට ඕන තරම් බුද්ධ ශාසනයේ තොරතුරු තියෙනවා ඉගෙන ගන්න පුළුවන්. නමුත් කරන්න තියෙන්නේ අනිමිත්තෙන් නම් මේක වැටහෙන්න පටන් ගත්තේ ඒකට ඉදිරියට යන ගතියක් කියලා තමන්ගේ හිතට වැටහෙනවා නම් නැවත නැවත අනිමිත් ඇතිවීම සඳහා කුමක් කළ යුතුද? ඒ වගේම අනිමිත්තට ගියාට පස්සේ ඒක වැඩි වෙලා ඉන්න එකේ ඒක සිද්ධි කරගන්න කොච්චර මොකද්ද කරන්න ඕනේ කියලා තමන්ගෙම හිතෙන්න තමන්ගෙම ක්‍රම සහ විදි හරහා තමන්ගෙම අත්දැකීම හරහා ඉදිරියට යන එක තමයි මේකට දෙන්න තියෙන ප්‍රායෝගික උත්තරේ. ආනාපාන සති වේ කියන්නේ මගේ ප්‍රාණය ප්‍රාණය හිට මෙහෙට යෑම ආනාපානය කොයිම මොහොතකවත් නැති වෙන්නේ නැහැ කියලා පේනකොට මොකද වෙන්නේ? ඒකට කියන්නේ සතිය අඛණ්ඩව පවතිනවා. මොකක් හරි නිමිත්තක් අල්ලගෙන සතිය පවත්නකොට ඒ නිමිත්ත නැවත නැවතපත් වෙනවයි කියලා කියන්නේ මගේ සතිය දැන් අඛණ්ඩයි. මේ අරමුණ අඛණ්ඩයි කියලා පේන්නේ. නමුත් මගේ සතිය මේකට අඛණ්ඩයි. ඒ වගේම මගේ අවධානය පිටතෙන් වලට යන්නේ මේක පළවෙනිම දේ. මේක මේ භාවනාවක් කරන්න පටන් අර ගන්නකොට අත්‍යවශ්‍ය දේ තමයි තමන් මුදුන්පත් කරගන්න ඕනේ ඉස්සරහින් තියාගන්න ඕනේ අත නෑර පවතින අරමුණක්. එහෙම නැත්නම් අරමුණ නැතිවීම නිසා මට කරන්න දෙයක් නැති තත්ත්වයට එනවනේ. බුදුජානනාංශය අපිට අල්ලලා දීලා තියෙන්නේ උප්පත්තියේ පටන් මරණය දක්වාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉච්ඡානුකපේශින් මාර්ගයෙන් හෝ අනිච්ඡානුකපේශින් මාර්ගයෙන් සිදුවෙන අරමුණක්. ඉතින් මෙතකල් සංසාරේ තිබුණ ඒක නෙවෙයිනේ බැලුවේ අපි. දැන් කරපු ප්‍රයත්න නිසා පේනවා මේ අපි හුස්ම ඇතෑරනවා කියලා කිව්වත් හුස්ම අපිව අතහරින්නේ නැහැ. අතහරින්න බෑ. ආන්නේ බවට අවදි වෙනවනම් ඒ මනුස්සයා විතරයි Tamanට Taman අනුකම්පා කරන මනුස්සයා. මේසා විශාල හුස්මක් අමතක කරලා අපි දරුවෝ ගැන කල්පනා කරනවා අම්මා ගැන කල්පනා කරනවා රත්තරන් ගැන කල්පනා කරනවා ආහාරක ගැන කල්පනා කරනවා ඒකට තමයි තක తీරුකම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන උකට. කවදා හෝ අත්‍යන්ත වූ ආනාපානෙත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවනම් ඒ අනිවාර්යම කුසල් කරගන්න කෙනෙක් අත්ත කුසලයේ කරගන්න කෙනෙක් ඒ ගැන සතුටු වෙලා දැන් මේ පේන ආස්වාද ප්‍රසවාසයේ එක දිගට පවතින ආස්වාද ප්‍රසවාසයේ ස්වභාවික ලක්ෂණ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් වෙන හැටි ආස්වාසයේ මුලින් මැද වෙන් වෙන හැටි මැදින් අග වෙන් වෙන හැටි කියලා බුදුහාමුදුර අපට පෙන්වන්න හදන්නේ මේ ඒකාකාරී කියන ආස්වාද ප්‍රසවාසය ඇතුළතත් පෙරලි වගයක් තියෙනවා කියලා වෙන. විනස් වී විනස් වී මේ කියන්නේ මේක ඒකාකාර ගතියක් නෙමෙයි තියෙන මේකේ සන්තතියක් තියෙන කියලා. මොකද්ද ප්‍රවාහයක් තියෙන්නේ ඒ ප්‍රවාහයේ ඇතුළත අතුරු දිය ඇලි මේ ගලන ගඟේ එහාට මෙහාට ගලන දිය ඇලි ගොඩක් තියෙනවා දිය රැලි ඒවට කියන්නේ ස්රෝත කියලා මේ මහා ස්රෝතය ඇතුලේ ගොඩාක් ස්රෝත තියෙනවා මේ සැඩ වතුරේ අතරමැද සැඩ පහරවල් තියෙනවා අන්න ඒක දැකලා නැති ගතිය ඔය පේන තා මහා ස්රෝතේ දැකලා තියෙනවා ඒක ඇතුලේ එහාට මෙහාට දුවන සැඩ වතුර දැකලා නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මගේ ශරීරයේ එක් අවස්ථාවක සද ගතියක් ආව හරියට හුස්ම හිර වෙනවා වගේ. ඒ අවස්ථාවේ මම ආනාපානෙ හිටියේ. මට හිතුණා නිමිත්ත අතාරිනවද ශරීරයට ටිකක් විවේක දෙනවද කියලා. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මම හිතුවා මේ මැරෙයිද දන්නේ නැහැ. ඒ නිසා නිමිත්ත අතාරිනවයි කියලා හිතනකොට මට නිමිත් අතාරින්න බැරි වුණා. ආනාපානේ තදින් දැනිලා අර වේදනාවේ ස්පර්ශ වෙනවා මට දැනුණා. ගැටි ගැටි වේගෙන් ගැටෙන්න ගත්තා. පස්සේ මං හිතුවා මේ එන හුස්ම රැල්ල ඕන එකක් කියලා බාර ගන්නවා. ශරීරයේ ඕන දෙයක් වුණාවේ බුදුහාමුදුරන්ට පූජා වේවා කියලා ශරීරය අත්හැරියා. ඊට පස්සේ හුස්ම රැල්ලත් එක්කම ඉහළට ගියා. එතන මට සාන්තය කියන්නේ ශරීරයට නැවත හැරිලා බලන්න මට අවස්ථාවක් ඇති වුණේම නැහැ. එයින් පස්සේ ස්වාමීන් වහන්සේ මට එතනදී හුස්ම රැල්ලේ ඇතුළත තියෙන අර වේදනා සංඥා ඒ සියල්ලම වගේ නූල කැඩිලා යනවා වගේ මට දැනුණා. ඒ වගේම ටික් ටික් කාලා අර උපාද ටිති භංග වගේ මට එතන දැනීම ඇති වුණා. ඒකත් ක්ෂණයකින් ක්ෂණයකින් වෙනස් වෙලා ගියා. ඉන් අනතුරුව බොහොම සැහැල්ලුව කයක් ඒ කියන්නේ සැහැල්ලු කය තුල මට නිතර ඉන්න පුළුවන්කම ලැබුණා. ආලෝකයේ තිබුණා ස්වාමීන් වහන්සේ. නමුත් මගේ හුස්ම වේගවත් සමහර අවස්ථාවලදී ඒ තැන්වලදී මගේ හිත පිටට එතන ස්වාමීන් වහන්සේ කිසිම විදිහක මට අනේ වෙනත් ඒ කියන්නේ ලෝභ දේශ කියන අකුසල චේතනා පහළ වෙන්නේ නැහැ. බොහොම හොඳට සංසිඳිලා තියෙනවා. ඒ තුල මට නාම රූපත් දැනෙනවා. ස්වාමීන් වහන්සේ මේ ඉන් අනතුරු කොයි වෙලෙත් මට ආනාපානය හොඳට පිළිටලා තියෙනවා කියලා දැනෙනවා. ඒ තරම් බැලුවත් ඒක තේරෙනවා. මම සක්මනට බැස්සත් මට ඒක පවතින බව දැනෙනවා. සමහර විට ස්වාමීන් වහන්සේ ඇරියාම ඇස් දෙකෙන් පිට වෙනවා වගේ දැනෙන්නත් ගන්නවා. කොහොමද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මට මගේ හිතේ සංසුන් බව දැනෙන කිසිම කෙලෙසයක් ආවත් හිත පිට ගියත් අර අම්මා කෙනෙක් දරුවෙකුට පාරක් ගහලා වැරද්දෙන් පිට දානවා වගේ මගේ ශරීරය ගැස්සෙනවා හිත පිට ගිය ගමන් නැවත ආනාපාන සතියේ හිත පිහිටනවා එහෙම දිගටම කරගෙන ගියා බොහොම හොඳ ආලෝකයක් තුල වෙහි වාසය කරනා වගේ දැනෙන්නේ ඉරියව් මාරු කරත් මට ඒක වෙනසක් දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මට හිතුණා මගේ හිත බොහොම සාන්තයි මෙච්චර දුරක් මට ගිනාවා කියන එක දැනিলা මං ටිකක් ඒ කියන්නේ සතුටු වෙනකොට ඔහොම හිතට මම ආශිර්වාද කරා මම හිතලා නෙවෙයි නිකන් බොහොම හොඳ හිතක් කියලා ඊවසේ හිත වේගෙන් ඉහළට ගියා මට දැනුණා නැවත ඒක හොඳින් මේ පැවතුණා ඒ අවස්ථාව මට හිතුණා බුදුහාමුදුරුවෝ කිව්වා අර ප්‍රබස්සරේ දන් වික්කවේ චිත්තං කියන එකද මේ කියලා. ඉතින් මේ විදිහට මෙනෙහි කරත් ස්වාමීන් වහන්සේ මට ආනාපාන සතිය නම් මග හැරෙන්නෙම නැහැ. ආනාපාන සතියටත් වැඩිය අපි මේ සති දෙකක් මහන්සලා සතිය වඩන්න උත්සාහ කරන්නේ. සති දෙකක් දඟලනවා සතිය වඩන්න. බුදුරජාණන් කියනවා සතිය උඹෙන් කවදාකවත් ගිලිහෙන්නෙම නැහැ. සති සතාධිපතිය සබ්බේ ධම්මා. නමුත් ඒක දන්නේ අපි. අපි හැම වෙලාවෙම චෝදනා කරනවා සතියෙන් ගිලීලා කියලා. නමුත් බුදුහාමුදුරුව අපිට සාතිකයක් දෙනවා. සතිය කියන එක කවදාවත් කැඩෙන්නේ නැහැ. ඒක ආනාපාන තිබ්බොත් ආනාපාන කැඩෙන්නේ නැහැ. ඉරියව තිබ්බොත් ඉරියව කැඩෙන්නේ නැහැ. ඉතින් මේක ඇති කරන්නයි අපි මේ සීලේක පිළිහිටලා මේක ඇති කරන්නයි අපි බුදුන් ගැන අදහගෙන ධර්මයේ අදහන කටයුතු කරන්නේ. අන්තිමට බලනකොට මේ නැති දෙයක් හම්බවීමක් වෙලා නැහැ. තිබිලා අසත්පුරුෂකමට සතිය නැහැ කියන චෝදනාව අයින් වෙලා තියෙනවා. සත්පුරුෂ වශයෙන් Taman දිහා බලනකොට manussාත්ම භාවයෙන්ම නිවනක්. ඒක රහත්කමක්. නමුත් අපි බලන්නේ වැරදි ටික විතරනේ, අත්වැරදි විතරනේ. ඒක නිසා බුදුරජාණන්සේම නැතුව නිතර පවතින හුස්මට හිත දාලා කියනවා පොල් ගන්න ගියත් හුස්ම ගන්නවනේ. නාන්න ගියත් හුස්ම ගන්නවා. බුදියන්න ගියත් හුස්ම ගන්නවා. ඉතින් ඒ නිසා පුළුවන් නම් බලපන් හුස්මට සතිය පිහිටවලා මේකට බාධා කරන ධර්මයක් තියෙනවද කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා හද්දන්ත කුලයේ ඇතෙක්. නාන්න ගියත් බරක් අදින ගියත් ඌ හොඬේ පාග ගන්නෑ. හොඬේ දිගයි සාමාන්‍ය සද්දන්ත කුල යතාවේ. පාග ගත්තොත් ඊවයි ඉවරයි ඌ. ඒ වගේ යෝගාවචරය සත්පුරුෂයා මොන්න දෙකේදීව සතිය පාග ගන්නෑ. එයා දන්නව හැම වෙලාවෙම තියෙනවා. නමුත් අපි විහිං චෝදනා කරනවා සද්දයක් ආපු නිසා සතිය ගන්නවා කැස්සක් ආපු නිසා සතිය ගන්නවා ආස්වාද ප්‍රසවාසයෙන් පිම්බි මහැකිලෙන ගියාම සතිය කැඩෙනවා. ඉඳගෙන ඉඳලා නැගිටිනකොට සතිය කැඩෙනවා කියලා අපි මේ සතිය බොළඳ කරන්න හදනවා. සතිය ලාමක කරන්න හදනවා. ඒ තමයි මායя. හිතයි කෙලස් කියන්නේ. ඉතින් මේක උරගා බලන්නේ නැතුව අත්හදා බලන්නේ නැතුව ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැතුව කාටවත් පොත් බලලා කියවට බුදුහාමරෝ ගාන ගණන් ගන්නෑ. බුදුජානස කියනවා කරලා බලපන්. දන්න අරමුණක තියලා දන්න ඉරියව්වක තියලා කොයි වෙලාවෙද සතිය කැඩෙන්නේ කියලා. කොයි වෙලාවක කැඩෙන්නේ නැහැ. ඒ නිසා හොඳට සති වේපුල්ල භාවයට හම්බුණා කියලා අපිට හම්බෙන්නේ දෙයක් නැහැ. අපිට වෙලා තියෙන්නේ අර මෙතෙක් කල සතිය නැහැ කියලා කනපින්දම් ගහපු එක. අඬා වැටිච්ච එක නැති වෙලා යන එක විතරයි. මේකට මේ ප්‍රයත්න කරන්න ඕනේ. සීලක පිළිටන්න ඕනේ. සතිය සඳහා මෙනෙහි කිරීම කරන්න ඕනේ. සද්ධාවත් තියෙන්න ඕනේ. අන්තිම බලනකොට තේරෙන පටන් අර ගන්නවා. අපිට බුදුන් හම්බුනේ නැත්නම් අපි කාලකන්ණී මොකක්වත් නිසා නෙමෙයි අපි අපට සාප කරන නිසා. බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ අපි බුද්ධ ශ්‍රාවකයෝ අපි බුද්ධ පුත්‍රයෝ ශාක්‍ය සිංහයෝ ශාක්‍ය දීතාවනේ ඒතුළ අපිට සාප කරගන්න බෑ. අපිට බුදුහාමුදුරුවොත් එක්ක නෙන්නේ. ඒ පිනම තමයි ඒක උසෝලා උසෝලා තියන්නේ. ඒ තියෙද්දිත් කනපින්දම් ගහනවා නම් බුදුහාමුදුරගේ සිවුරස්සේ හිටියත් මාරපාක්ෂිකයි. කවදා හෝ කනපින්දම් ගහිලා පැත්තක තියලා අනේ දන්නේ නැති සතියක් දැන් දන්නවා. අනේ කැස්සේ සතිය පිටවන්න පුළුවන්. අනේ ආනපාන කරනකොට කැස්සත් සතිය පිටවන්න පුළුවන්. අනේ ඉරියව්ව මාරු කරලා සතිය පිටවන්න පුළුවන්. කොයි එකක් කියලා මේක පරිේෂණ කරන හැඟීම ආවනම් කොඩි ගහයටත් භාවනා කර දෑගි, ගෙන්දගම් පොළුවේත් භාවනා කර දෑගි, උලේ හිටියත් පිළේ හිටියත් භාවනා වෙන්නේ. මම මේකට එකක් ගැන ඕගොල්ලෝ මට බනිනවා නැත්තම් මේ දොස් කියාවි. නමුත් ධම්මරන් ජාවරු මට කිව්වේ අපි කොහේ ගියත් කැත කරන්නේ විලුඹ දෙක මැදනේ. ඩ්‍රෙනේජ් කක්කුසෙ තිබුණත් ඉන්දියන් කක්කුසෙ තිබුණත් කොහේ ගියත් කැත කරන්නේ තමන්ගේ විලුඹ දෙක මැද. අපි ඉතින් අර කක්කුසෙ ඕනේ මේ කක්කුසෙ කැලේට ගියත් කරන්නේ ඔච්චරයි. ඒ වගේ තමයි කොහේ ගියා සතියේ ඉන්නේ. අපි දන්නේ මේකයි බුදුන් කියන්නේ වෙන මොකක්වත් නෑ ඔහුගේ. ධර්මය කියන්නේ ඔච්චරයි. අපි බලන්නේ සතිය කැඩෙන කරුණු හොයලා ලයිස්තුවක් ලියලා සංස මේකටත් උත්තර දෙන්න සංස මේකටත් උත්තර දෙන්න මේක ඔය ඔය යක්ෂණී ඔය යක්ෂයා සතිය කැඩෙන්නේ නැති වෙන බාට උත්තර ලියන්න ගත්තොත් උන් නිවන් දකලා ඔය කොච්චර කිව්වද සංස මගේ සතිය කැඩලා නැහනේ මා තත් දෙක මුසලා කියනවා නෑ ඇත්ත ඒකට තමයි මේ ලෝක ළඟ තියන්නේ ඉන්නේ කැඩෙන්නේ මේ කොච්චර හරි වැඩේ බලන්න මේ ලියුම් ඔක්කොම කියලා බලන්න අනේ කැස නිසා සතිය කරනවා ඔළුවට මෙහෙම නිසා සතිය ගන්නවා. කවදාකවත් දැකලා නෙවෙයිනේ කියන්නේ. ඒකම සතියට අනුග්‍රහ කරන පැත්තකුත් නෙවෙයිනේ කියන්නේ. සතියට සප්පාය කරන සලකන පැත්තකුත් නෙවෙයිනේ කියන්නේ. සතිය අනකොට කකුල් බොරු කකුල් පාට්ටුවක් දා කකුල් මාට්ටුවක් දාලා වට්ටලා කියන ඒ ඔන්න වැට්ටුවා කියලා කියනවා වගේ. වට්ටන්න නෙවෙයි නැගිට්ටවන්නයි කතා කරන්න ඕනේ. අද කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඔක්කොමලා කියන්නේ භාවනා කරන්න නිස්සන්න වනේටම යන්න ඕනේ කියලා. පිස්සු <laughs> කොත්තන හිරියත් අවදීන් ගත කරනවා නම් භාවනාව. අවසරයි එතන අනිමිත්ත ශුන්්‍යත සියල්ලම ඕනේ ඕනේ වචනයක් දාන්න පුළුවන් මේ මේ සංමාදිට්ඨිය ඇති කරගත්තට පස්සේ යෝනිසෝ මනසකාරය ඔය කොච්චර බාධාවත් මම අරමුණ කඩා ගන්නෙත් නැහැ සතිය කඩා ගන්නෙත් මම යනවා කිව්වොත් මොකෙක්වත් හැප්පෙන්නේ නැහැ. දී යටින් ගින්දර ගෙනියන්නත් පුළුවන්. බෑ කිව්වොත් බෑ. ඉතින් ඒ මොකෙන් කියලා දෙන්නේ බෑ කිව්වට පස්සේ ගි වැඩිම බෑ කියනවා බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරි මලේ බෑ බෑ බෑ ඉතින් මං කියන්නේ එහෙම කෙනෙක් නොදකින්න පතන් නොදමගේ මගේ දෑසට පේන්න එපා එහෙම කෙනෙක් මෙච්චරත් මේ manussාත්ම භාවයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා සත්පුරු ශාස්ත්‍රය ලැබිලා ධර්මය ලැබිලා පැවිද්දත් ලැබිලා තවත් චර්චුරු උස්සලා ගහන්න බෑ තරි ගහන්න ගහන්න ඕනේ දක්වල ගලේ පුවක් කිත්ත ගලේ ගැහුවා. ප්‍රශ්නයක් නෑ ඉදිරියට සතියම පවත්වාගෙන යාම විතරයි තියෙන්නේ. ඒකත් ප්‍රශ්නයක්. ඒ ඒකත් ප්‍රශ්නයක්. ඉදිරියට නෙවෙයි සතියට ඉදිරියක් නෑ පස්සක් නෑ සතියේ තියෙන වර්තමානයේ විතරයි. සතියට නෑ ඉදිරි අනාගත තියෙනවා ඔක්කොම මනසට දාගත්ත පිස්සු විකාර. සතිය හැම වෙලාවෙම ජීවත් වෙන්නේ මාත් එක්ක මෙතන දැන්. ඔච්චරයි උපයන්න තියෙන ඕක උපයන්න දෙයක්වත් නේ ඕක මනුස්සකම එක්කම ලැබිලා තියෙන එක. අපි කොයි වෙලාවෙත් කියනවා බලන්නකෝ මට සතිය පිහිටව ගන්න ගෑණි මරුන්නේ නැහැ නේ තාම. ගෑණි මරුණාට පස්සේ මං සතිය පිහිටවන. ඕන්න වැඩේ. ඉතින් ඔක්කොටම සීලා තියෙන සතිය පිහිටවන්න අරක නිසා බෑ මේක නිසා බෑ. ඉතින් උඩට තමයි කෙලස් කියන්නේ. ආහන්න පුළුවන් නම් ඕන කෙනෙකුට පුළුවන් නම් කඩපමගේ සතිය කියලා. ඔබට පුළුවන් නම් කඩපම මාරයට කියන්නේ තියෙන ඔව්. ඔබට මොකද්ද කියන්නේ තියෙන පුළුවන් නම් ඔබ සතිය කඩපම මාමරයි ඒක වෙනම දැනුත් මම දන්නවනේ මරණ බව. උඹ අතප්පය කඩවිනොත් මම දන්නවනේ සත්‍ය කඩවයිසද කියන ඔය කැඩුවද උඹ මේ කෙලුවාවද ඔය? ඔය අත කැඩුවට පස්සේ තිබුණට වැඩිය සත්‍ය තියෙනවා මට දැන්. ඇයි මේක රිදෙනවනේ? එච්චරයි. ඕකේ ඉතින් ඕක කියලා දෙන්න ඉතින් තුළු ත්‍රිපිටකයම කියලා දෙන්න ඕනේ විනය පිටකයත් කියලා දෙන්න ඕනේ. ඒකේරුවත් හරියන්නේ නැහැ. හිතනවා දන්නේ නැති විනය ටිකේ වෙන්නේ නැති නිවන තියෙන කියලා. දන්න ටිකේ නෙවෙයි කියලා. ඕක ලේසි නෑ. මේ මයි ළඟ තියෙන සතිය මොනම යකාටවත් කඩන්න බෑ. කැඩුවත් නැවත හදන එක වළක්වන්න කාටවත් බෑ. ඉතින් එහෙම තියෙන මොකද්ද ප්‍රශ්නේ? කොහෙද කොහෙද විසඳගන්න දෙයක් තියෙන්නේ? ඉස්සරන වනේ ඈතට ගියත් යන්න පුළුවන් වෙයි. පුළුවන් වෙයි නෑ. එහෙම තියෙනවා නම් අධිකාරියක් බුදුරජාණන් ශ්‍රී ත්‍රිපිටකය කියාවේ ඵලයල්ලා නිස්සරණයිටි කියලා කිසිම තැනක ත්‍රිපිටකේ නෑ. අපි මේ කියන්න හදන්නේ මේක නිකන් බොරු සෝබන වලින් පූජා විදි වලින් මත්ති වලින් කරුණාකර අයින් කරන්න ඕනම කෙනෙකුට මේකේ බලය තියෙනවා කිසි කෙනෙකුගේ අධිකාර ශක්තිය නැහැ සත්‍ය කඩන්න හෝ වඩන්න එයාගේ දින බුබ්බඩකම කම්මැලිකම මතම තමයි තියෙන්නේ මායයට සත්‍ය කඩන්න බෑ එහෙනම් බුදුරජාණන් කියන්නේ සතාධිපති යසබ්බේ ධම්මා කියලා සියලු ධර්මයේ සත්‍ය අධිපති කරගෙන තියෙන්නේ අපි දන්නේ නැතිකම නිසා අපි ඒක කැඩුනායි කියලා හිතාගෙන ඉතින් අරයට කියනවා අනේ මේක හදලා දෙන්න අනේ මේක මෙහෙන් නොවෙන්න කරන්න කියලා කනපින්දම් ගහන්න ගහන්න වෙන්නේ මොකද Taman හීනමානයකටපත් වෙනවා බුද්ධ පුත්‍රෙක් වෙන්නේ ශාක්‍ය පුත්‍රෙක් වෙන්නේ චරිචුරු ගාන මාරපාක්ෂික වෙන එහෙම නැත්නම් තමා විසින් Taman නිෂේධනය කරගන්න මං කියන්නේ මේ පව් කරන ගිහි ගෙයල් ළඟු දරුවන් රකින්න මිනිසෙක් මට කොහොමද ඉතින් නිවනක් මට කොහෙද ඉතින් සතියක් කියලා කන පින්දම් කියලා තියෙන්නේ. එච්චරයි අපිට තියෙන සාපේ. වෙන මොනම සාපයක්වත් නැහැ. මුචා කවදා හෝ මතක තියාගන්න මෙච්චර කාලා හරි ගමන දුක් විඳලා හරි ගමන ගැට කාල කවදා හරි මේ අදහස ඇති කරගත්තොත් මොකාටද පුළුවන් මගේ සතිය කඩන්න මොන ආගම කාර්යයටද පුළුවන් සතිය ගන්න මොන මායයටද පුළුවන් සතිය ගන්න මොන සාතනටද පුළුවන් සතිය මොකාටවත් බෑ උන්න පුළුවන් වැඩි කරන්න ඕන එකේ කැයිල මට බාධා කරනකොට මම දන්නවා දැන් මගේ සතිය වෙන්දට වැඩි වැඩි ඒක ප්‍රකාශ කරනවා කියන එක කලාතුරකින් තමයි කාගරි ඇහෙන්න තියෙන හැම කෙනාම අනුන්ගේ සතිය කැඩෙනවා තමන්ගේ සතිය කැඩෙනවා මගේ කැඩුනා අරක නිසා කැඩෙනවා මේක නිසා කැඩෙනවා කියලා ඒ කරුණ වලට ආත්ම ආරෝඪය කරලා ආත්මාවරෝපණය කරලා ඉතින් තමන් පුංචි කරගෙන බලන්නකෝ කොච්චර මහන්සිුණත් මට සතිය තියාගන්න බෑනේ. ඉතින් ඒ මිනිස්යා මේක කියනවනඟ මොන තරම් සාපයක්ද කියලා හිතන්නේ. මේ සතියෙන් ඉඳගෙන සතිය පිළිබඳව අසතිය කියලා නමක් දාලා කනපින්දම් ගන්නව කොච්චර හරි. නිසා මිනිස්සු කියන හැම කෙනෙක්ම ධර්මයේ තේරුම් ගන්නවා නම් නිවන් දැකලා ඉන්න. අලුතෙන් ලබන දෙයක් නෑ දකව දබව බව දන්නේ නැති නිසා ඉතින් සාප ඉතින් දුක් වෙනවා ඉතින් පශ්චාත්තාප වෙනවා කවදා නිවන් ලබන්දෝ කියලා. ඒක හරියට නිකන් වතුරේ තෙත ගතිය නැතුව වතුර ටිකක් කවදා ලැබෙයිදෝ කියලා හිතනවා. වතුර කියන්නේ තෙත ගතිය තමයි. හොඳයි අපි එකට අරගෙන තියෙනවා විනාඩි 20ක් විතර වගේ. අවසරයි ආමතුරුනි. මටත් හිතෙනවා සමහරවිට මම නිවන් දැකලාද කියලා මේ මූල කර්මස්ථානයේ ඉඳලා පිට ගියාද කියලා බලන්න මේ මේ මූල කර්මස්ථානයේ ගැන අවදිමත් වෙනවා දැනෙන්නේ නැහැ මේ මුල මැද අග කියන එක. ඒක නිකන් අර බයිසිකල් පෙඩල් එක වගේ තමයි තියෙන්නේ මට දැනෙන්නේ. ඒක නිවැරදි දෙයක් මත්ද කියලා මට ඔය ඒක දැනනකොට තමයි දන්නවනම් අරමුණේ ඉන්නේ කියලා විස්තර වෙන්නේ නැති උනාට තමයි කොයින ධක්මනේ ඉන්න ධක්මනේ බව ආනපාන ආනපව බව දන්නවනම් සතිය ගැන එච්චරයි. අමතර විස්තර දකින්න එක සතිය වර්ධනයට බලපාන දෙයක්. ඒක නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්න දෙමේ තියෙන්නේ. මම මූලික ඉරියව්වේ ඉන්න බව දන්නවනේ. දැන් මං ඉන්නේ ධක්මනේ හෝ ආනපානේ කියලා. ඒ දැනුම කඩන්න පුළුවන් බලයක් නැහැ. ඒකේ මුලමදාග දැනෙන්නේ නැතික වෙනම කතාවක්. අනිච්චන් දුක්ඛන් නොදැන වෙනම කතාවක්. ඇතිවීම නැතිවීම නොදැන වෙනම කතාවක්. නමුත් මම ඉන්නේ ආස්වාද ප්‍රසවාසයේද පිම්බීම යකිලීමේද සක්මණේදී කියලා Taman දන්නවනේ ඒක 100%ක් අකුල් ලැබිලා තියෙනවා. අය අනිත් ටික සේරම කාටදෝ අදාළව සරුවචනසේ දේශනා කරපු මූල ධර්මයක් මේ මගේ චරිතයට දාගන්න හදනවා. මගේ චරිතයට ඕන කියලා තියෙන අරමුණු මොන දානක විතරයි ඒකට කියන්නේ විෂයාභිමුඛ භාව පච්චුපට්ඨහනා. තමන්ගේ අරමුණට මුණ දාලා ඉන්න. අනු වැටෙන කරුණු මොනවද කියන එක හැම කෙනාටම එක විදිහ නෙවෙයි වැටෙන්නේ. දාගෙන ඉන්නකොට තේරෙන දේ කියන්න පේන්නේ නැති දේ කියන්න එපා. පේන්නේ නැති දේ කියන එක මාරපාක්ෂිකයි. ඒක කෙලේශයක්. ඒක හීනමානයක්. අරමුණට හිත දාගෙන ඉන්න බව මට දැනෙන්නේ මේකෙන් කියලා කියනවනම් එච්චරයි ඕන කරන්නේ. කම්ඩාන් සුද්ධ කරන්න එච්චරයි ඕන කරන්න වෙන මොකක්වත් இல்லන්නේ. දැන් වුණා වෙලාවට මේ අපි දීයේ ඉන්නවද කියලා කොනිදිද නැද්ද කියන එක දැනගන්න මූල කර්මස්ථානට හිත යොමු කරන්න. ඒකෝර තමයි මට දැනෙන්නේ මේ ඕන වෙලාවක ඒකට අවතීර්ණ වෙන්න පුළුවන් කියලා. ඒකත් ඒකත් නිකම්ම අපේ කන් නෙවෙයිනේ. ගොඩක් කල් උත්සාහ කරලා කරලා කරලා ලැබිලා තියෙනවා. නමුත් බලනකොට ඒක භාවනා කරපු නිසා ලැබිච්ච එක නෙවෙයි උප්පත්තියම තිබිලා තියෙනවා ඒක අපි. දන්නේ නැහැ. දැන් දන්නවා හිත පිට යන්න පුළුවන් ඕනේ මාරයක් නිසා. නමුත් ආපහු ගන්න එක වළක්වන්න මොන මාරයටවත් බෑ. මගේ එකම ප්‍රයත්නය වෙන්න ඕනේ තරම් පළච්චාවයි. ගිය ගිය වෙලාවේ නැවතත් අරමුණේ ගෙනලා තියෙනවා. ඕන වෙලාවක ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඕන වෙලාවක පිට පිට යනවා කියලා නේ කියන්නේ. ඕන වෙලාවක ඕන යවන්නත් පුළුවන්. නෑ ඕන වෙලාවක යවන විදියට කාර්ය විදියට ගියොත් අපි හැසිරුණොත් ඒකට කියනවා මිච්ඡා ජීවය කියලා. අපි හදන්න ඕන ජීවන රටාව පුළුවන් තරම් පිට නොයන එකක්. ඒක එක සැරින් කරන්න බෑ. දැනට අපිට පුළුවන් ඉන්නේ පිට ගියොත් ගන්නවා කියන එක පුළුවන්. එහෙම කරලා පිට යන තැන් වලට යන්න එපා. පිට යන જાති කතා කතා කරන්න එපා. පිට යන જાති හිතවිලි හිතන්න එපා. ක්‍රියා කරන්න එපා. ඒකෙන් පොඩි අනුග්‍රහයක් කරලා හිත ගන්න පුළුවන් තරම් පිටපණින් නැතුව ආරක්ෂාව ඉන්න තැනට. එතකොට ගියහම ගන්නත් පුළුවන් ඉන්නෙත් ආරක්ෂාව කියන දෙපැත්තකින් ආරක්ෂාව වෙනවා. ඒ හැදුන් නැත්තම් ජීවන රටාව වශයෙන් සම්මා ආජීවයේ සම්මා වායාමයේ හැදුන් නැත්තම් හොද හොද මඩේ දෙමිලක් වෙනවා. එතකොට යාගෙන් සමාජයට වෙන සේවිකුත් නැහැ. සමාජයෙන් ආචාර ධර්ම වලින් තමන්ගේ චරිතය හැඩගැහෙන්නෙත් නැහැ. ඒ නිසා ඉස්සරහට හැදෙන්න ඕනේ වචන ක්‍රියා හිතවිලි හිත පිට යන જાති නොවෙන අඩු වෙන. ඒක තමයි අපි කරන මේ භ්‍රමචර්ය තපස පැවිද්ද කියන්නේ හිත පිට යන දඟුල පොළඳන් අයින් කරලා නොයන පරිසරයක තියාගෙන පිට ගියාට පස්සේ ගන්න පුළුවන් බව වෙනම සාතිකයක්. හොඳයි අපි පැයක කාලයක් ගත කරලා තිනවා කාලසටහනේ සඳහන් කරලා තියෙන විදිහට මෙතෙන් පටන් අපි පැයක් විතර ගන්නවා ධර්ම මේ ධක්මන් භාවනා සඳහා ඊට පස්සේ තුනට නැවත රැස් වෙමු සාමූහික භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡා වැඩපිළිවෙල පැය නිමව සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි